ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අදත් බ්‍රහස්පතින්දාවක අපි ධර්ම දේශනාවක් සඳහායි මුළු දෙන්නේ අපි සීලමු දෙනා මේ ධර්ම දේශනාව සඳහා tempත් වෙමු tempත් වෙලා සාදුකාරයක් පවත්වමු නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ තානං හි මඤ්ඤති බාලෝ යාව පාපං නපච්චති යදාච පච්චති පාපං අත බාලෝ දුක්ඛං නිගච්ඡති තී කෞරණීය සංග්‍රහණයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි පැයක පමණ කාලයක් ධර්ම දේශනාවක් සඳහා කාලය ගත කරන්න බලාපොරොත්තු වෙන්නේ අපි ඒ සඳහා සංයුත්නිකායේ කෝසල සංයුත්තේ සූත්‍රයක් තමයි දවසේ මාතෘකාවට ඉදිරියෙන් තියාගන්නේ මේක කියපාර ඉදිරියෙන් තියාගත්ත සූත්‍රයේ ඊතුරු පළුව වගේ කියලා හිතා ගන්න පුළුවන්. නම් කරලා තියෙන්නේ සංගාම සූත්‍ර කියලා. ගියපාර අපි ගත් එක පඨම සංගාම සූත්‍රය අද ගන්න හදන්නේ ဒုတိ ය සංගාම සූත්‍රය. මේ ဒုတိ ය සංගාම සූත්‍රයේ නිදාන කතාව වෙන්නේ පඨම සංගා සංගාම සූත්‍රය කියලා කියන්න පුළුවන්. ඒ නිසා අපි ද්විතීය සංගාම සූත්‍රයේ නිදාන කතාව මොකද්ද කියලා බැලුවොත් ඒ කියන්නේ මොකද්ද ඔය කියපු කතාව තේරෙන්නේ. කොසල් රජුරවන්ට තිබුණු එක ප්‍රාන්තයක් තමයි කසී ජනපදේ කියන එක. ඕක කසී සලු වලට ප්‍රසිද්ධයි. මම හිතනවා දැනට කාශ්මීරය කියලා නම් කරලා තියෙනවා. අදත් යුද ගිනි ඇවිල්ලා තියෙන ප්‍රදේශයක්. බොහෝම సౌందර්ය ලස්සන පළාතක්. නිකම් ඉන්දියාවේ තියෙන ශ්‍රීශ්‍රලංකේ වගේ. ඉතින් ඒක ඒ දෙපැත්තේ තියෙන රටවල් අයිතිය ප්‍රකාශ කරනවා. නමුත් තාම විසඳුමකට එන්න බැරි වෙලා තියෙනවා කාශ්මීරයේ යුද්ධය කියලා එක පවතිනවා. ඇයි කවුරුත් දන්නේ නැහැ සීතල යුද්ධය. කෙසේ නමුත් මේ ප්‍රදේශය පඨම සංගාම සූත්‍රයේදී අජාසත් රජුරෝ ගහලා අල්ලගන්නවා. ඒ කියන්නේ මේක සස්ත්‍රිකයි. ඒ වගේම රජුරුවන්ගේ රාජධානියක් ඈත මායිම් ගම්මානයක් වගේ තියෙන්නේ මායිම් ප්‍රදේශයක් ගහලා අල්ල ගන්නවා. එතකොට කොසල් රජුරෝ <coughs> පරාජය වාර ගන්න. ඉතින් එතකොට බුදුරජාන් වහන්සේට මේක ආරංචි වෙනවා. කොසල් රජුරෝ මාර්ගයට කියනවා ජයං වේරා පසවති කියලා කියනවා. ජයගත් එක්කනා අනිත් එක්කනාගේ වෛරයෙන් නිතරම පැහැවෙනවා. නැත්තම් වෛරයේ මුහු කරවනවා. දුක්ඛං සේති පරාජයයි. පරාජයටපත් වෙච්ච එකනා තාම දුකසේ පිටි පැත්තට හැරිලා සුසුම් හෙලහෙලා කැම ගන්නත් බෑ, නාන්නත් බෑ, කිසි සපක් විඳ ගන්න බැරුව වෙහෙසටපත් වෙනවා. ඉතින් මේ දෙක තමයි අපි අන්තගාමි නැත්නම් අන්ත දෙක විදිහට සලකන්නේ. ඒක ඉතින් මානව ඉතිහාසය හැමදාම ඔය උරුට්ටුව එහෙම නැත්නම් කුලල් කා ගැනීම, එහෙම නැත්නම් බිරිත්ත ගැනීම, ඔය වගේ කුඩු මිරිස් කාපු රිලව් වගේ රණ්ඩුම තමයි. දෙන්නෙක් වුණොත් ඇති ඕකට ආය වැඩි මහරට රාජ්‍ය දෙකක් ඕනේ දෙන්නගෙත් ඔච්චර තමයි. ඒක නිසා එදා ඉඳලම රාජ්‍ය ඉතිහාසය කියලා කියන්නේ යුද්ධ ඉතිහාසය. බටහිර ඉතිහාසය කියලා කියන්නේ තන්නේ ක්‍රම යුද්ධයක් විතරමයි. මුළු ඉතිහාසෙම තියෙන යුද්ධයක් විතරයි අපි හුඟක් අඩුයි දන්නව ආශා කරගෙන ඉන්න කට්ටිය පුදුමාකාර යුද්ධ. ඒ මොකද මේ රාජ්‍යයන් අතර ලංකාව වගේ මුහුදෙන් වට වෙලා නැහැ. ඔකම ගොඩ බිමට ගොඩ බිම යා වෙලා තියෙන ඉතින් ඕනම කෙනෙකුට ඒ දේශ සීමාව ඉක්මවන්න පුළුවන්. ඉක්මවන්න වගේ වාසියක් තිබුණොත් තමයි. ඉතින් මෙතන සිද්ධ වෙන්නේ කසී ප්‍රදේශය, කසී ජනපදය. එතකොට අජාසත් රජුරු ඇවිල්ලා අල්ලගන්න. කුසල රජුරු බුදුචාන් වහන්සේට මේක වාර්තා කරනවා. ජයං වේරාපසවති දුක්ඛං සීති පරාජයෝ එතකොට බුදුරජාණන් වහන්සේ සඳහා කරන උපසන්තෝ සුඛංසේති මේ බණහන අපිට ජය පරාජය දෙකම නැහැනේ අපි සෝසේ නිදා ගන්නවා. අපිට සෝසේ ඉන්න පුළුවන් පැත්තකට වෙලා. ඒක බණක් තියෙනවා අපිට. ඒ නිසා අපිට ඒකේ යම් ඉගෙන ගන්න දෙයක් තියෙනවා. අපි කසී වාසීනොත් නෙවෙයි, අජාසත් රජුරන් යොත සෙබලොත් නෙවෙයි, ධාමදාවත් නෙවෙයි, කොසල් රජුරන්ගෙත් නෙවෙයි. ඉතින් අර උපසාන්තව ඉන්න කෙනා කියලා කියන්නේ මේ අපි rahat වෙලා නිවන් දැකලා ඉන්නවා කියන එක නෙවෙයි. අපිට මේ යුද්ධය අදාළ නැහැ. එහෙමනම් සුඛංසීති. හිත්වා ජය පරාජය. අපිට ජය පරාජය දෙකෙන් අපි කසී පැත්ත ගන්නෙත් නැහැ, කොසල් රජුගේ පැත්ත ගන්නෙත් නැහැ. එහෙම නැත්නම් අජාසත් රජුගේ පැත්ත ගන්නෙත් නැහැ. මොකද අදාළ නැති නිසා. ඕක තමයි නිවන කියන්නේ. මොකක් හරි අපි පක්ෂයක් ගත්තොත් අපි කසීර පැත්තට යනවා, කසීර රාජධානී පැත්තට යනවා, නැත්නම් අජාසත් රජුගේ පැත්ත ගන්නවා, නැත්නම් කොසල් රජුගේ පැත්ත ගන්නවා කියලා අපි හිතන අනිවාර්යයෙන්ම අපි ගන්න ඕනේ. ඒක තමයි අවිද්‍යාව කියලා කියන්නේ. ඒ වගේම මේක ගන්නෙමත් තෘෂ්ණාවෙන් පෝෂණය වෙලා. උපසාන්ත කියලා කියන්නේ අපි තේම දේශය ගැන හෝ අල්ලගත්ත රජුරෝ හෝ පරාජිත රජුරෝ ගැන හමුදා ගැන අපිට අදහසක් නැහැ. ඉතින් හොදෙනෙක් හිතන එක නොදැනුවත්කම කියලා. ඒ නොදැනුවත්කම හොඳයි. මොකද දැනගත්තොත් අපි පුඹනවා. අපි පැත්තක් ගන්නවා. අපි දුක් ගන්නවා. එහෙම නැත්නම් දුකසේ නිදා ගන්නවා. එතකොට දැන් මෙතනදී වෙන්නේ කොස රජුරෝ ටික කාලයක් පැහැව පැහැව ඉඳලා සේනාව මෙහෙවනවා ගිහිල්ලා අල්ල ගන්නවා මුළු වේදයේ මේ අජාසත් රජුරෝයි සිවුරංග සේනාවයි ඔක්කොම අල්ලගෙන කියනවා මේ අජාසත් මට මෙහෙම විරුද්ධව ආවට මට ඌට විරුද්ධ වෙන්න බෑ මොකද එයා මගේ බෑනා කෙනෙක් ඒක නිසා හොඳ වැඩේ තමයි සිවුරංග සේනාව අල්ල ගන්නවා රජුරෝ මුදල හැමදාටම ඒ තමයි රජුණන්ගේ ලොකුම දඬු වුණා ජාසත් රජුණන්. ඔය සිවුරෙන් සෙනගන්ත රජ කෙනෙක් නැහැනේ. ඒ විභූති ඔක්කොම තියෙන්නේ අත්තස්ත්‍රී පාබලසේ නවල් එක තමයි. ඒක නැත්තම් රජ කෙනෙක්ගේ සෙන රජුගේ බලයේ සෙනගේ බලය. රජුරෝ සෙනක නැත්තම් ඒකේ යා රජ කෙනෙක් නෙවෙයි. ඉතින් මේ මුම්තාස් මහල් හදපු ඒ රජුරෝ දෙවිනාස්ලා බර ගහනක් හිටියා මුස්ලිම් මිනිස්සු ෂාජාන් කිය. ඉතින් 13 වෙනි දෙවිය තමයි මුම්තාස් මහල්. එයා වෙනුවට තමයි තාජ් මහල් හැදුවේ. හදුවට පස්සේ මුළු රාජධානියම බංකොලොත් වුණා. ඒක එච්චර උස බිල්ඩින් එකක් කවදාකවත් ඇණයක් ගහලා නැහැ. ඔක්කොම පිරංගඩොල්ම හදලා තියෙන හැම වර්ගාංගලකම කැටයන් කොටලා තියෙනවා. ඉතින් ඒක ලෝකේ විශ්මිත දේවල් වලින් එකක් පාටපත් වෙනවා. පත්‍යාගේ පුතා අල්ලගත්ත සර්ජුරුව අල්ලලා හිර කෙරුවා. ඒ කියන්නේ ඉර කරන්න හේතුවක් තමයි කියන්නේ රජු රණ තිබුණේ නැති වෙච්ච දේවි ගැන කනගාටු විතරයි. එයාගේ පුතෙක් නෙවෙයි මං හිතන ඔය බලය ගත් එක්කන ඉර කළ දැම්ම. දැන් රජුරවන්න කරන්න දෙයක් නැහැ. රජුරෝ ඉන්නවා මේ මාය මේ ගඟේ අර තාජ් මහල් පේන තැනක කාමරයක හිර කෙරුවට පස්සේ කිව්වා මට තාජ් මහල් බල බල ඉඳ දෙන්නයි කියලා. ඊට මේ බිම්බිසාර රජුරෝ ඉර කරලා ඉන්නකොට බුදුජානනාංශය සක්මන් කරනවා බලන්න දෙන්නයි කිව්වා. ඒ සක්මන් කරනවා බල බල තමන් සක්මන් කරන තමයි හිටියේ. ඒ කතාවට අපි යන්නේ මේ වෙලාවේ. ඉතින් කොහොමාරි ඒ අල්ලගත්තට පස්සේ සිවුරංගසෙනෙන් අයින් කරුවාට පස්සේ රජුගෙන් ගන්න දෙයක් නැහැ. පස්සේ මේ කතාව දැනගත්ත භික්ෂුන් වහන්සේලා මේ ඉතිහාස ප්‍රවෘත්තිය සරුවචන් වහන්සේ සලකනවා. මේ සරුවචන් වහන්සේටත් හැම කුණු කන්දලෙම යනවා. හැම කට කතාවම යනවා. හැම දේවල්ම එනවා. හිතන්නේ මේ අරණ්‍ය වාසීව ඇත්තිකත් වහගෙන කනත් වහගෙන අත අපිට අතත් යන භාවනා කරනවා කියලා. ඒ කෙනෙකුට විතර කාගෙන්වත් තොරතුරු ලැබෙන්නේ නැහැ. පුදුමාකාර තොරතුරුයක් හම්බ වෙනවා මේ වාසියටවත් ජයකටවත් නෙවෙයි. ඒකකද්දෝ කරුණයක් ඒක. ඕනම ගෑණිකු මිනිකු තරහ වුණා නම් ඉස්සල්ලාම් පණිවිඩන්නේ ආමුදුරණ තමයි. ඕනම කෙනෙක් දුරාචාරයක් කරුවා නම් ඉස්සල්ලාම් පණිවිඩන්නේ ආම්දුරණ ගම. ඒ මොකද්ද මම දන්නේ ඒ තියෙන sannivedana ක්‍රමය. ඉතින් කෙසේ නමුත් සරුවචන් ආංශයේ මේව ගණන් ගන්න නැත්තු ගණන් ගන්නවා. හරියට ඌවා ඉති මට ආදාල් නැව රාජ කතා, චෝර කතා, අනම්මනම් කියලා පැත්තකට දාන්නේ නැහැ. සරුවචන් ආංශයේ ඉදිරිපත් වුණා නම් ඒක ආදාලයි. ඉදිරිපත් උනේ නැත්තම් හොයන්න යන්න නැති කෙනා සරුවචන් කියන්නේ. අපි එම නෙවෙයිනේ. අපි මේ ඉදිරිපත් වෙච්ච දේ ප්‍රතික්ෂේප කරනවා. ඒ ඉදිරිපත් වෙන්නේ කර්මජ වේකට. ඒකට මුහුණ දෙන්න ඕනේ. මම කියන්නේ ඔක්කොම කරන්න කියන එක නෙමෙයි කරන්න අපිට හැකියාවක් නැහැ. නමුත් යමක් ඉදිරිපත් වුණා නම් ඒ මුහුණ දෙන්න ඕනේ. රාගය ඉදිරිපත් වුණා නම් හිතට ඒකට මුහුණ දෙන්න ඕනේ. ද්වේෂය ඉදිරිපත් වුණා නම් හිතට ඒකට මුහුණ දෙන්න ඕනේ. නිදිමත ඉදිරිපත් වුණා නම් හිතට ඒකට මුහුණ දෙන්න ඕනේ. ආස්වාද ප්‍රසආස ඉදිරිපත් වුණා නම් හිතට ඒකට මුහුණ දෙන්න ඕනේ. ඒ වෙනුවට පිම්බීම හැකිලිම ඉදිරිපත් වුණා නම් ඒකට මුහුණ දෙන්න ඕනේ. මේ ආනාපාන තීති පිම්බීම හැකිලිම බලන්න කියන කතාවක් නේද මේ? කමඨා සුද්ධ කරනකොට කියන්නේ. ඒ කියන්නේ අර එන එක පැත්තකට දාලා වෙන මොනවද අවශ්‍යම. එතකොට අර ගමන විකෘති වෙනවා. ඉතින් ඒ මුණදීමේ හැකියාවට අති උත්තරම ශ්‍රේෂ්ඨයන් වහන්සේ තමයි සර්වචන් වහන්සේ. එතකොට සර්වචන් වහන්සේ මේ භික්ෂුන් වහන්සේලා උපසාන්ත කරනවා. ජය පරාජයපැත්තෙත් නැහැ පරාජය පැත්තෙත් නැහැ. ඉතින් ඒක තමයි අද අපේ දවසේ මාතෘකාව. ධර්ම දේශනාවේ තේමාව වෙන්නේ කතා ශරීරේ වෙන්නේ එක්කෙනෙක් පෙරදෙනවා ඉතින්සෙ එදා ඉඳලා පැහැව පාවෙ ඉන්නේ. වෛරෙන් තමයි ගත කරන්නේ. ඒකයි අපි මේ පොඩි දරුවන්ට තරඟ උගන්වන්නේ ජය පරාජය හිතන්න එපා. මේ තරඟෙට ඉදිරිපත් වෙන්න. ඒ ඉදිරිපත් වෙන්නේ නැතිකමට අපි කියනවා සබකෝලේ කියලා. ඒ සබකෝලේ නැති කරන තෑග්ගක් දෙනවා. තෑග්ග දීපු ගමන් ජය පරාජය දෙකෙන් තෑග්ගර තමයි තරඟ කරන්නේ. ජය ගන්න ඕනේ. තෑග්ග පෙරදුන්නේ නැත්නම් පැහැවෙනවා. තෑග්ග පෙරදුන්නේ නැත්නම් ලැබුණ නැත්නම් ඒ මනුස්සයා අයියෝ බලන්නකෝ මාර්යා මාව පෙරද්දුවා අක්කොච්චි මං අවදි මං අජිනි මං ආශිමේ කියලා යම ජය ගත්තා මාව පරාජය කරා මං බලෙන් කවතෙන් ජය ගත්තා කයෙන් ජය ගත්තා කියලා අර මනුස්සයාට පැහැව පැහැව තමයි ඉන්නේ අතරත දීලා hina වෙනවා ඒක වෙනම කතාවක් තනි කර බොරුව කරන්නේ ඒක තමයි ඔලිම්පික් ගේම් වල තියෙන්නේ එච්චරම තමයි ඔළුව ගත්තක් කරගෙන යන්නේ. දැන් දැන් කට්ටිය ගහ ගන්න ඔලිම්පික් පිටියේම මරණ දිනපැත්ත. එළියට එන්න දෙන්නේ නැහැ පිටියෙන්. ප්‍රේක්ෂකයොත් එච්චරයි. ක්‍රීඩකයොත් එච්චරයි ජය පරාජය පිළිබඳ කතාවක් දැන් ඔලිම්පික් නෑ. ඒ වෙන කතාවක් යන්නේ. ඉතින් ඉස්කෝලවල තියෙන තරඟ විභාගවලත් එච්චර තමයි. ඉස්කෝලේ තියෙන ජවනහා පිටියේ මල්ල ක්‍රීඩාවලත් එච්චර තමයි. ඉස්කෝලේ තියෙන විවිධ ප්‍රසංගවලත් එච්චරම තමයි. ඉතින් ඒක නැති උපසාන්ත කට්ටියක් හදනවා කියන එක ලේසි නෑ. ඒක තේරෙන්නේ නෑ. හදන්න බෑ ජය පරාජයෙන් තොරව. අනිවාර්යයෙන්ම ජය පරාජය තියෙනවා. දැන් ඒ ජයපරාජය රටේ තියෙන එකක් නේ. දැන් භික්ෂුන් වහන්සේලාට බුදුරජාණන් උපසාන්ත කරන්න කතා කරලා තියෙනවා. උඹලා ජයපැත්ත අල්ලන්නත් එපා. පරාජය පැත්ත අල්ලන්නත් එපා. ජයපැත්ත ඇල්ලුවොත් වෛරයෙන් පැහැවෙනවා. පරාජය පැත්ත ඇල්ලුවොත් දුකසේ බුදියන්න වෙනවා. නැත්නම් ඉදුම් හිටුම් පහසුකම් පාත්‍රන උපසන්තෝ මධ්‍යස්ත වෙනවා හිට්වා ජය පරාජය. ජය පරාජයෙන් තොරදී භික්ෂුන් වහන්සේලාට දැන් මේ තොරතුරේ නතර වෙන්න දෙන්නේ නැහැ බුදුහාමුදුරුවෝ. ඒ තොරතුරේම නැවත නැවත උලනවා හිත. මේකම භාවිත කරන්න භාවිත කරනකොට ඒගොල්ලෝ ජය පරාජය ගත්තට අපි භික්ෂුන් වහන්සේලාට එන්නේ මේ තොරතුරු අපි නිවන්ගාමී විදියට උපශාන්ත භාවයේ පිණිස පාවිච්චි කරනවා. ඒක ඉන්න අද සංඝයාට තේරෙන්නේ නැහැ. සංඝයා එන තොරතුරු වලට බයිනවා. එන තොරතුරු අපේක්ෂා කරනවා. මෙහෙම වෙන්න ඕනේ, මෙහෙම නොවෙන්න ඕනේ. ඒ කියන්නේ සංඝයාට අර choiceless awareness කියන එක કોઈ දේ සමසිතින් බලන ගතියක් ඇත්තේ නැහැ. එයා කියන්නේ නෑ, භාවනා කරනකොට සද්ද ඇහෙන්න බෑ. භාවනා කරනකොට හිතවිලි එන්න බෑ. භාවනා කරනකොට වේදනාව එන්න බෑ. මොකද මම භාවනා කරනවා. මොකද මම සිල් අරන් තියෙන්නේ. මොකද මම ගිහි අතහැරලා තියෙන්නේ. මොකද මම ඉන්නේ ආරණ්‍යයක. මොකද මම නිවාසික භාවනාව කියන මට සද්ද එන්න බෑ කියලා. ඉතින් එහෙම ඉතින් ඔය අරන්නේ ගත වුණාට නිවන් දකින්නේ නෑ. එන දේවල් එනවා. ඒ එන්නේ මොකද්දෝ පණිවිඩයක් කියන්නේ. විශේෂයෙන්ම උපසාන්ත කරන්න. ඉතින් අන්නේ රචනය තමයි චරණය අනුව කෙරෙන්න ඕන දේ ඒක තමයි කෙරෙන්නේ නැති දේ. ඒගොල්ලෝ එන්නේ ඉස්සලාම කියනවා ආසය ආව මට භාවනා කරන්න බෑ. මෙහෙම වෙනවා මට භාවනා කරගන්න බෑ කියලා කියලා කියලා තමයි තේරුම් ගන්න වෙන්නේ. ඒ එන්නේ සංසාරගත දෙයක් වෙන්න පුළුවන්. මෑත ජීවිතේ කරපු අබ්බැහියක් නිසා වෙන්න පුළුවන්. නිසා ඒක සබා. අර තමන් භාවනා කරපු අරමුණට දාන්නකෝ. නැත්තම් මේකටම කෙලිම මුණ දෙන්න. අන දෙක අතර වෙනසක් කර්මස්ථානාචාරවල පෙන්නන තාකල් ගෝලයා මාරු වැටෙනවා. කියන්න ඕනේ දැන් නම් වෙනසක් තියෙනවා. ඔය අප්‍රකට දෙයට බහින්න. හැබැයි කවදා හරි දැනගන්න ඔය දෙක සම වෙනකන් එහෙම නැත්නම් මූල කර්මස්ථානයේ ඉන්නකොට මොන හතුරු ආන්තරාවක් අතුරු ආන්තරාවක් ආවත් ඒකටත් මූල කර්මස්ථානයේ වගේම බලන්ඩ සමසිත පවත්තණ්ඩයි අපි මේ කය හොඳට තැම්පත් කරලා වාඩි වෙන්නේ. ඉතින් ඒක මේ හොඳට පේනවා ඒ කමඨාන සුද්ධ වෙච්චයි කියලා හිතාගෙන ගෝලියෝ කතා කරන තාලෙන් පේනවා එයා කල්ැතුවම ගුරුවරයා කියන මතයට මෙන්න මෙතෙන් යන්න බලාගෙන යන්නේ අනිවාර්යයෙන්ම වැරදි එන දෙයට මොන ජීම හරහා වැල යන පැත්තට මැස්ස ගහගෙන යන්න දන්නේ නැතුව මිසක්කා මේක මේ අසවල් දේ වෙන්න ඕනේ අහවල් ක්‍රමයේ කියලා කියන්න ගත්තොත් ඉතින් එහෙනම් අනිවාර්යයෙන්ම මම ආයෙනේ දිනනවා සක්කාය දිට්ඨි දිනනවා ගුරුත් දිනයි ගෝලයා පායන ගෝලෙ වැඩි වෙයි. වැඩි රත්තක් රැණක් හැදෙයි. පාර හැදෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඒ ටික අපි උපසාන්ත භාවයේ සඳහා ඒ ජය පරාජය දෙකත් ඒ තොරතුරුත් වල්පල් හැලි හැමදේම පාවිච්චි කරතයි. ඉතින් ඒකේ බුදුරජාන්සේ ගාථා තුනකින් මෙතන සංග්‍රහ කරනවා මේ සූත්‍රය. ඒකේ ඔය මැද සූගාතාව තමයි මම අද ගත්තේ තානහි මඤ්ඤති බාලෝ යම් තාක් තමන් ස්ථානගත වෙලා ඉන්න තාක්කල් ජයග්‍රාහී තැනක ඉන්න තාක්කල් නැත්තම් Tamanට වාසි තාක්කල් එයා මේ මඤ්ඤණා කරන අද්ද දුන්නා නියම කෝඩින් දුන්නා නියම බලයෙන් දුන්නා මූණකට රිවර්ට් වෙන්න දුන්නා කියලා එයා අර මඤ්ඤණාවකට වැටෙනවා ඒ චිත්තක්ෂණයේ ඒ කෝණේ බෑ දන්නේ නැත පොඩ්ඩකින් මේට වෙඩි වෙනස් වෙනවා කියලා දැන් ඉන්නේ උදම් අන්න තැනක. ඉතින් එයා පාටි දාගෙන කාලා බීලා කට්ටියත් එක්ක සන්තෝෂ වෙනවා. මාගේ අපි කියනවා මගේ නැකත හරි. මගේ ග්‍රහය හොඳයි අද. මගේ වෙලාව. මගේ තැන. මේකට ජය භූමි කියලා තමයි අපි කියන්නේ. ඉතින් ජය භූමියේ ඉන්නා තාකල් මඤ්ඤණ කරනවා. එයා දන්නේ මේ අවස්ථානුකූලව මම දැන් දිනුවට කොකාට එක එක වාරයක් නම් කෙකිට හත් වාරයක් වෙනවනේ. ඒ වාරේ මගේ මේ මාරේ මාරේ උඹේ. අනේ ඒ වාර මාරු අපිට තේරෙන්නේ නැහැ. මොකද දැන් ඉන්නේ ජයග්‍රාහී අවස්ථාවකනේ. ඉතින් අන්නේ වෙලාවට කරන පරිකල්පනාවට කියන්නේ මඤ්ඤණා කරනවා කියලා. නානා විජයට රාගය අනුව හිත පතුරවනවා. ද්වේෂය අනුව හිත පතුරවනවා. මොහය අනුව හිත පතුරවනවා. ඒ නිසා මඤ්ඤණා කිරීම කියන එක අටුවාචාරින් වහන්සලා විස්තර කරන්නේ රාග දෝෂ මොහ අනුව හිත ඉතිර පැතිර යෑමක්. හිත කියන්නේ සරුංගල් හැරීමක්. කතන්දර ගෙතිල්ලක්. එහෙම නැත්නම් පල්පල් හැලී. අපි වහසි බස් දොඩනවයි කියලා කියන්නේ. දිනුවට පස්සේ. ඉතින් ඒ වහසි බස් ඡන්දෙන් දිනපු ගමන් ඕන කෙනෙක් තියෙනවා. දැන් පරදින්න කිට් වෙනකොට අර කට්ටියගෙම උටි ගන්නවා. අපි ඉන්න කාලේ මේ ඡන්ද ඒ දස්තුනි පක්ෂ දෙකනේ තිබුණේ එහාට මෙහාට මාරු වෙනකොට එක පක්ෂයක් දිනලා එක පක්ෂයක් දිනලා ගෝල් ෆේස් එකේ බෙර 500ක් ගහලා මේ ජය නාද පැවැත්තුවා. ඒ දවස්වල ඒ බෙර 500ක දෙන ප්‍රවෘත්ති යන්න ඉස්සලා දාන්නේ. ඒකේ කියනකොට ඒ ඉතින් මේ පෙරදිච්ච කට්ටිය කියව මොකද්ද කියනවා රොටි කාලා සැරසියව් එන පාර ගුටි කණ්ඩ. ඔය තමයි බෙරපලේ. බල දැන් රොටි කකා හිටපල්ලා. දැන් ආකේ ආහාර පාන නැහැ. ඊගාවත් අපි කන්නේ ඔය තරමට කුටි ගන්නවා. දැන් රොටි කාලා සැරසියාව ඊපාර කුටි ගන්න. නැත්නම් මෙරපදෙත් ගහන්නේ තමයි. ඩකට ගන්න ඩකට ගන්න කියලා. ඉතින් ওই සෙල්ලම තමයි ඡන්ද කියන්නේ. මේක වායයකට තේරෙන්නේ නැහනේ. ඔය එක එක්කත් අපේ සුභසිද්ධිය සඳහා නෙවෙයිනේ කතා කරන ගිරිය පුප්පගෙන. ওই ගිරිය පුප්පන කතා කරන එක්කෙනෙකුට මේ වගේ තැන කියලා බණක් අහන්න පුළුවන්ද කියලා බලන්න. එක්කෙනෙකුට පුළුවන් ද බලන්න සක්මන් මළුවටilla නිකන් සැනසීල සක්මන් කරන්න. එක්කෙනෙකුට පුළුවන් ද බලන්න එක දණක ආරිලා හුස්ම 10 10ක් 15ක් බලන්න මිනිස්සු අවුස්සන්න පුළුවන් අරයා වැරදි මම හරි කියන්න පුළුවන් ඒ කතාවල් අහලා මිනිස්සුන්ගේ කන පිළිලා නැහනේ තාම තාම අහනවනේ තාම කියනවනේ අර අර පැත්ත තමයි රැල්ල තියෙන්නේ මේ පැත්ත තමයි රැල්ල තියෙන්නේ ඉතින් රැළේ යන්නේ උන්ට රැල්ල තමයි යයි වෙනම නකරන්නේ රැළේ යන බල්ලෝ ආවේ ඊයර බැල්ලි පට්ටියක ඉන්න තාක්කල් තමයි ඊට පස්සේ බැල්ලි ළඟ හිටියට ඌට ගානක් නෑ. දැන් අපේ බල්ලට නම් කොයි කාටවත් ගානක් නෑ. මොකෝ ඌ අර පොඩි අවශ්‍ය කැල ටික අයින් කරලා ඉන්නේ ඌගේ. ඌට බැල්ලිත් එක්කමයි ඉන්නේ. බැල්ලි වෙන කෙනෙක් ඇවිල්ලා අහගෙන ගියත් ඌට තේරෙන්නේ නෑ මොකද්ද ඕටි කතාවක් කරන මට තේරෙන්නේ නෑ කියලා. ඒ මුන්දියා බලනකොට තේරෙනවා. ඉතින් ඒ තේරෙන්නේ නැතුව අර අවස්ථාව ආවට පස්සේ මේ මිනිස්සු කරන ඒ මිනිස්සු කරන මේ උදම්මැනිලි ඒක ඉතින් හරීම අවාසනාවන්ත தත්ත්වයක් ගැද්ද එන්න නම් බෑ. කාටවත් ගොඩේන්න බෑ. ඒ තරම්ම ඒ හරියාගෙන එනකොට එන මඤ්ඤණා ටික. එව්වා මේ වාසි බස් දොඩනවා, අන්ධහැර පානවා, එහෙම නැත්නම් කයි වාරු කෙලිනවා, කතන්දර ගොතනවා, ප්‍රපංච කරනවා, වැල්වටාරම් කතා කියනවා. ඉතින් ඕක තමයි තියෙන්නේ. එතේසා තානංහි මඤ්ඤති බාලෝ යම් තමන්ට දීලා ආවනේ තන ආවනේ එහෙම නැත්නම් කියන්නේ යෝගේ යෙදුනනේ එයා මඤ්ඤනා කරනවා අහගෙන හිටියේ නැත්නම් ඒකටත් තරහයි ඔක්කොමල සැදී පැහැදීගෙන ඉන්නුනර පිස්සගේ පිස්සුකේ ඉන්නවා අහගෙන ඉන්නේ යුනිවර්සිටි එකෙන් දැද්දි පාස් වෙච්ච කට්ටිය පළවෙනි පන්තිය දෙවෙනි පන්තිය තුන්වෙනි පන්තිය පාස්වෙච්චාමති යම් ප්‍රමාණයක තල්ලුවක් තියෙන ආසාවක් තියෙනවානේ මම හැමදාම තුන්වෙනි පන්ති තමයි මම හොඳටම දන්නවා අර බේල් නැහැ කියන කරන් කියයි මට ඉස්සරහින් ඉන්න එකනත් බේල් පල්සේ එකනත් බේල් මම විතරක් යන්තම් යන්තම් සම්තම්පදම් පාස් බේල් වෙච්ච කට්ටිය කරන්නේ කායින් හරි ණයට අරගෙන බොනෝ ණයටමයි ගන්න ඒකල පාටියක් දාන්න බේල් වුණාට ඒක ඒ බොන්නේම ණයටමයි ඒක තමයි මේ පෙළෙස් කට්ටියගේ තියෙන පාටි. ඉතින් අර පාශ්චික කට්ටියත් යන්නේ නැහැ මොකද අර පොඩ්ඩයින් කියන බොන දේවල් අර කට්ටිය බීලා පාටියක් දාන මොකද පෙළෙච්ච නිසා. මේ දවස්වල තියනවලු මේ මේ මේ යුනිවර්සිටිගේ ග්‍රාන්ට් කමිෂන ගාව නැත්නම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන රැස්වීමේදී කියනවා ඒ ස්වාමීන් වහන්සේලා නිවාසික මේ ඉගෙන ගන්න විශ්වවිද්‍යාල කවම දාකවත් දේශනයකට යන්නේ නැතිලු. මීටර 180 ලු පයින් යන්න තියෙනවා. යන්නේ නැහැ. කාමදායකවත් විභාගෙට ලියන්නෙත් නැහැ. උත්සාහ කරන්නේ පෙළ වෙන්න විතරයි. ඒ කරලා නේවාසික කාර්ය වෙලා ඉන්නවා. අවුරුදු 3ක ඩිප්ලෝමා නැත්නම් ඩිප්ලෝමා නේ ඒගොල්ලෝ සාමාන්‍යයෙන් ඩිග්‍රී කරන්නේ උපාධිය. අවුරුදු 9 ඉන්නවලු. කිසිම දේශනයකට යන්නෙත් නැහැ. කිසිම විභාගයකට ලියන්නෙත් නැහැ. පෙළලියම තමයි බලාපොරොත්තු වෙන්නේ. ලිව්වොත් පාස් වෙන්න පුළුවන්. මොකද විශ්වවිද්‍යාලේ එනකොට අර පිටවෙන් අධ්‍යාපන ඔක්කොම දන්නවා. ඒක ගුරුවරයෝ ඇවිල්ලා උගන්වන්නේ සල්ලි වලට කියලා දන්නවා. කිසිම ගුරුවරයෙකුට සැලකිල්ලකුත් නැහැ. මේ පේල් වෙන්න ගියාම ග්‍රාන්ඩ් කමිෂන් මොනවද කරන්නේ? චාන්සලර් මොකද කරන්නේ? වයිස් චාන්සලර් මොකද කරන්නේ? ලෙක්චර් මොනවා කරන්නේ? කට උත්තර නැහැ. ඒ වාගේ පැතිකඩකොත් තියෙනවා. දින කට්ටිය විතර නෙවෙයි පාටි දාන්නේ. පැරණි කට්ටිය පාටි දාන්නේ. මේකේ කියන්නේ ඒක නෙවෙයි. දිනන එකනා තමන්ගේ තන ආවනේ ජය ජය භූමිය ආන ඉතින් මඤ්ඤණා කරනවා. යම් තාග්ද යාව පාපං නපච්චති. අර තමන් කරපු අකුසලයේ මෝරණකම් තමයි මේ කෙලිසෙල්ලන් ටික සේරම. කවදා හෝ මේක ආවට පස්සේ අයියා දේ මෙච්චර හිටු මට මේ වගේ දෙයක් උනේ. ඒ කොහොමද කිසිම හේතුවක් නැතුව මම පෙරදුනේ. කිසිම හේතුවක් නැතුව මම තැවුනේ. එයා දන්නේ මේ කරපු දේවල් කරකිලා එනවයි කියලා. ඒකෝට හිතන්නේ කවුරු හරි ඕනියමක් කරලා, නැත්නම් කවුරු හරි හදියක් කරලා ඉතින් ඒක නිසා මට කරදර වුණයි කියලා. ඉතින් බුදුරජාණන් මේ උපසාන්ත කෙනාට පෙන්ලා දෙනවා මේ ඒ වෙලාවෙම ඒක සිද්ධ වෙන්නේ නැති එක නිසා ඒ අතරමැද තියෙන පැසවීමට තමයි පච්චතකේ පච්චති කියන්නේ ඒ කියන්නේ විපාක කියලා කියන්නේ විපාක කියලා කියන්නේ කරලා ඒක පාකණය වෙන්න පැහෙන්න කල් යනවා. ඒ අතරමැද කාලයේදී ඒ පේන්න නැහැ. පැහැිනවා. අපි තේජ මුට්ටියකට මණ්ඩි මණ්ඩි ටිකක් දැම්මොත් තේජ මුට්ටිය විතරයි පේන්නේ. නමුත් දවස් දෙක තුනක් කරනකොට ඒක පැහැෙනවා. පැහැුණාට පස්සේ ඒක මධ්‍යසාරේ බවට පත් වෙන තෙලිජ්ජ ගති නෑ ඒකේ. ඒකේ මණ්ඩි බින්දනවා. ඒ තෙලිජ්ජ තමයි අර මධ්‍යසාරේ වුණාට පස්සේ ඒකේ මත් වෙන ගතියක් තියෙනවා. තෙලිජ්ජ වල ඒක නෑ. ඉතින්ලා බෙදෙන්න වෙන දෙයක් කියන්නේ අපි කියන්නේ පැහැවනවායි කියලා. අපි කියන්නේ රාකාලේ පැහැිනවායි කියලා. ඒ පැහැීම තමයි කියන්නේ තමන් කරන දේ ඉඳලා විපාක தත්තට එනකොට පැහැීමක් ඇති වෙනවා. ඉතින් එතෙන්ද එනකන් අර මිනිසයා පෙන්කලකල ඉන්නවා. මොකද දිනුවොත් පරදින්න වෙනවා. එකයි දෙකක් නෑ. නමුත් අර බණ අහන කෙනාට උපසාන්ත කෙනාට පේනවා ඒ දිනන්ට දඟලන කට්ටිය පුදුමාකාර සටන් උපක්‍රම ආයුධ <clears throat> එක එක දෘෂ්ටි කෝණ নানা ප්‍රකාර යොදවන දිනුවා. නත් දවසක ඒකට විඳවන්න වෙන බව දන්නේ නෑනේ. යාව පාපං පච්චති. පාපේ පැහැවෙන තාක්කල් මේ මිනිසයා ඉතින් ලිපදිනි ලිපගිනි මොලවන තෙක් දිය සලියේ සැපයක් ඇයි කකුලුවදී කෙලියේ. වතුර රත් වුණාට පස්සේ උඩ පැත්තට ඇරිලා පෙන්න දානවා. නැත්නම් වතුර රත් වෙනකන් අර වතුරේ දිගටම දාගන්න. මොකද ඒ ඉස්සෝ මරණ නෙමෙයි ගේන්නේ. මොකද ඉස්සගේ මස හරිම හයි ප්‍රෝටීන් නිසා මැරලා පැය ගානෙන් කුණු වෙනවා, හොදි ගලනවා. නිසා පණ පිටින් ගේන්නේ. ඒ පණ පිටින් ගේනකොට උගේ අණ්ඩට අහු වුණොත් ඒ වෙලාවේ මාරාන්තිකයි අණ්ඩ දිගහැරලා පොල් කුරක් ගහනවා. ඒකෝර මේ අණ්ඩ අකුලන්න බෑ. ඒ නැත්තම් ඇල්ලුවොත් එහෙම ඒ වෙලාවට හරි මහරන්තිකයි. ඉතින් ඒකෙන් අල්ලලා තමයි දාන්නේ පැහැින වතුර කලයකට නැත්නම් වතුර කලයකට දාලා මේ පැහැින වෙලාව පැහැිනකන් ඉද්දර දැන් ඉතින් අරගෙන එතකන් සෙල්ලම් කරනවා. ලිපදිය මොලවන තෙක් දිය සැලියේ. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යයි කකුලුව දිය කෙලියේ. ඒක තමයි මෙතන කියන්නේ යාව පාපං නපච්චති. පාපේ පැහැවනකම් තාම වතුර සීතල ගතියක් වෙනවා. උට පේනවා අර ජරා වතුරක ඉඳලා කලපුවේ හොඳ පිරිසුදු වතුර කලයකට අවිල්ලා ඉන්නවා. පෙන්කලකල ඉන්නවා. නමුත් අනිත් පැත්තට ගම පෙන දාගෙන උඩු පැත්ත හැරෙනවා. ඔන්න සුදු පාට වෙනවා. ආන් මේ වගේ මේ දෙක අතරමැද වෙන දේ උපශාන්ත කෙනාට බලන්න පුළුවන්. මොකද එයා දිනුම් පැත්ත ගත්තෙත් නැහැ, පරාද පැත්ත ගත්තෙත් නැහැ. නමුත් එහෙම දෙයක් අපිට ජන්ම වශයෙන්ම දායාද වෙලා තියෙන බව කිසිම ආගමක උගන්වන්නේ නැහැ. ආගමේ උගන්වන්නේම පින් කරපම්, පින් විඳපම්, සැප විඳපම් කියලා තමයි. නැත්නම් පින් කරන්න කියලා කොච්චර නොපනත්කම් වෙනවද කියන එක. ඒ අපිට මේ කර්ම පරණ වගේ වෙන අතරෙම අලුතිමුත් රැස් වෙනවාද කියලා. ඒ නිසා මම ඔය 77 70 70 ගම අපච්චි නැතුණු ඊට පස්සේ 78 79 වෙනකන් ඒ පැත්තට ආවා සුමේද කියලා තාපස කෙනෙක්. එයා තමයි ඇසුරු කරේ. ඉතින් එයා ওই ටික තමයි කියන්නේ. බලන්න හිටපන්. දැහැවට පස්සේ උඹලට හරි කරදර වගේ පේනවා. මේක දිහා පොඩ්ඩක් පැත්ත කරලා බලන්න හිටපන්. මේ පැත්ත ගන්නත් එපා මේ පැත්ත ගන්නත් එපා කියන තරම් පිළිසිදු තිබුණේ නමුත් මේ මිනිස්සු කරන දේවල් පිළිබඳව ඉගැන්වුවා. ඒක නිකන් නිකන් ඔය ගව ඝාතන විරෝධී එනතම් අමද්දේ ව්‍යාපාරේ වගේ ව්‍යාපාරයක් මේ ඉතින් මට ඒක එක විදියකට නේ ආර තිබුණු ප්‍රශ්නෙට පොඩි සාන්තියක් පාටපත් වුණා. ඉතින් ඒ නිසා අර මේ තරංගයක් දිහා බලාගෙන ඉන්නකොට අපිට පැත්තක් නොගෙන ඉන්න බැරි කම. උදාහරණයක් වශයෙන් මම ගත්තේ ආනාපානය කරනකොට සද්දයක් ආපුවා මේක බාධාට නොගෙන ඉන්න ගතිය. එහෙම නැත්නම් වේදනාවක් එනවා තමයි. වේදනාව කාට හුස්ම ගැනීම නතර නොකරන ගතියක් තියෙනවා අපි හුස්ම ගන්න නතර කරන්න බෑනේ. ඒ වගේම සක්මන් කරනකොටත් নানা ආකාර දේවල් එනවා කකුලේ කටු ඇනෙනවා, ශබ්ද ඇහෙනවා, මල් තියෙනවා, සමනල්ලු ඉන්නවා, নানা ආකාර. නමුත් ඇවිදිල්ල නතර වෙන්නේ නැහැ. ඔය බැලුවයි කියලා. ආන මේක දැනගැනීමේ ජන්ම දායාදයක් මානවයට තියෙනවා. මානවයට ඒක මතක නැහැ. ආනපන කරන්නේ 100%ක්ම ආනපන විතරමයි ඉල්ලන්නේ. එන කොන කරදරයක් ආවත් ඒකට වෛර කරනවා. ඉතින් ඒක නම් සාමාන්‍යයි. වෙද්ද මෝරන්න මෝරන්න කමටහන් සුද්ධ කරන්න සුද්ධ කරන්න කියන්නේ කරදර නැති ජීවිතයක් නෑ. ඒ කරදරේ එනකොටත් හුස්ම තියෙන බව බලන්නකෝ. අනිවාර්යයෙන්ම දුවගෙන ගිහලා බලන්න ඕනේ නෑ. ඒක වරින් වර බලන්නකෝ. එතකොට මොකද වෙන්නේ? සද්දෙමත් ඉන්න හිතෙනවා. මම දැන් හිත පිට ගිහිල්ලා තියෙන්නේ. මොකද මේ පිට යන්න සද්ද බලවත්. ශක්තිමත්. නිසා හිත යන්නේක සාධාරණයි. නමුත් ආනාපානේ මාව දාලා ගිහිල්ලා නැහැ. ඒක බුදුහාමුදුර අපිට දීලා තියෙන අරමුණේ හැටි කවදාකවත් ආනාපානේ Taman දාලා යන්නේ. ඒ වගේම තමයි සතිය Taman දාලා යන්නෙත් නැහැ. මෙන්න මේක තේරුම් කරලා දෙන්න පුළුවන් නම් අන්න උපසාන්තයි කියලා කියන්න පුළුවන්. කරදර ආවට ඒ කරදරේට සතිය මකන්න බෑ. ඒ කරදරේට මූල කර්මස්ථානේ මකන්න බෑ. ඒකට අපි මූල කර්මස්ථානේ කියන්නේ. අන්න මේ දේ ලංකාවේ ත්‍රිපිටක පරිවර්තනයේ සතියේ අර්ථකථනයක් විදිහට කොතනකවත් දීලා නැහැ. අපන්නක ප්‍රතිපදාව කියලා වෙනමම ධර්මතාවයක් බුදුජානසී අපන්නක සූත්‍රය පෙන්නලා දීලා තියෙනවා. එහෙම නැත්නම් මේ අපන්නක ජාතකය පෙන්නලා දීලා තියෙනවා. එහෙම නැත්නම් අපන්නක සංයුත්තේ සඳහන් කරලා තියෙනවා. තේරුම් කරලා දෙන්න බෑ කාටවත් මොකද්ද මේ කියන්නේ කියලා. ඒක අටුවාවේ ඉස්සර කරලා දීලා තියෙන්නේ අවිරුද්ධ ප්‍රතිපදාව කියලා. සාමාන්‍ය ප්‍රමාණයට හරි. කපන්න කියන්නේ තීරණයකට නොපත්. තාම මොනක්වත් තීන්දුව කරලා තීන්දුව කරන්න තියන නඩුවත් අරගෙන නෑ උසාවියට. ඉතින් එහෙම ගන්න පුළුවන් කමක් අපිට ජන්මෙම තියේදී අපි මේ පැන පැන දෙන එක අර කොහොඳයි මේක නරකයි මේක වේවා මේක නොවේවා හිත්වා ජය පරාජයන් කියන්නේ නැතුව එක්ක ජය එක පරාජය යන එක තමයි සංසාරික කියන්නේ අවිද්‍යාව කියන්නේ තෘෂ්ණාව කියන්නේ ඒක දැක්කනම් ඉතින් නිවන්ම තමයි ඒක හැම ජය ගන්න ඕනේ මම මේ පැත්තක් ගන්නවා කියන අදහස ජය ගන්න ඕනේ මම මේ පැත්තක් ගන්නවා කියන අදහසට බය වෙන්නත් එපා. මේක දන්නවනම් උඹේ තියෙන උරුලෑ ගතිය තමයි පැත්තක් ගන්න එක. ඇත්ත කියත් පැත්තක් පැත්ත කෑවත් ඇත්ත කියන එක ඇත්ත. පැත්තක් ගන්න නැතුව ඉන්න තියෙන අයිතිය තමයි භික්ෂුක භාවය කියලා කියන්නේ. ඒක තමයි තපස කියලා කියන්නේ. ඒක තමයි Brahmචර්ය රකින්නයි කියන්නේ. කිසිම කෙනෙක් පේන්නේ නැහැනේ ලෝකේ. උත්සාහ කරන්නේ නැත්නම් ඉන්නවා. ඒක වැඩිවීමකුත් තියෙනවා. ඒ ගැන සන්තෝෂ වෙන්නත් පුළුවන්. ඒකෙන් කියන්න දන්නේ හිත්වා ජය පරාජය. ජය පරාජය තබා. ජය පරාජයට කල්ැතුව අපි අපේක්ෂාවකින් තොරව. ඉතින් එතකොට ඔය ප්‍රොෆෙසර් පද්මසිද්ධ සිල්ලා කියන ඒතකොට කවදාකවත් ඒ දේ කරන්න හෝ බලන්න උනන්දුව නැතුව යනවා. ජය පරාජය තිබුණොත් විතරයි මොටිවේෂන් එකක් එන්නේ. අපි මේවන්නේ තන්නේ කර මොටිවේෂන් එකේ උ නැත්තම් උනන්දු කරවීමකින්. ඒ උනන්දු කරවීම එන්නෙම මේකමයි වෙන එකක් බෑ. ආන්නයකට නටන දාකල් අපිට පුදුමාකාර උත්සාහවත් වෙන්න පුළුවන්. අන්නේ උත්සාහය සාහසිකයි. හැම උත්සාහයක්ම සාහසිකයි. මොකද්ද ඔය යට තියෙනවා අදහසක්. ඒක දන්නවා නම් මම උත්සාහවන්තයි මම උත්සාහ කරන්නේ මේකට කියලා ඒක සාහසික නෑ. හැබැයි සාහසිකකම යෝගාවචරකමට අවශ්‍යයි ජීවිතය ඇරීමට අවශ්‍යයි. කවදාකවත් නැත්තම් අපිට මේ අපේ ඉන්න ඇති කරේ අපිට විවේක වෙන්න අපි විශ්‍රාම වෙනවට කැමති නෑ. එදා සාහසික වෙන්න ඕනේ. ඉතින් මේ සාහසිකකම තියෙන පුරුෂයන් අතර පමණද ස්ත්‍රීන් අතර පමණද එනත සෞඛ්‍ය සම්බන්ධ පුද්ගලයන් අතරද රෝගීන් අතරද අපරාධකාරයෝ අතරද එනත සාමකාමී පුද්ගලයන් අතරද දොස්තරලා අතරද ලෙඩු අතරද කියලා බැලුවොත් කිසිම වෙනසක් නැහැ. උගත්කමෙන් කවදාකවත් මේක වෙනසක් වෙන්නේ නැහැ. නිසා මේක උගන්වන්න පුළුවන් දෙයක්ද කියන එක දැනට බරපතල ප්‍රශ්නයක් භාවනා ලෝකේ. හැබැයි මෙහෙම එකක් තියෙනවා. භාවනා කරන එක්කනාගේ ඒ ගතිය වෙන කෙනෙකුට හදා ගන්න පුළුවන්. මෙයා මේ දුවන්නේ මෙන්න මේ කැරක්ටර්ලේ බලාගෙන තමයි. මෙයා යන්නේ කේල් ගහ ගන්නද පොල් ගහ ගන්නද? මේ මොකාටද මේ නටාගෙන ඉන්නේ කියන එක එච්චර අමාරු නෑ අල්ලන්න. ඕන කෙනෙකුට පිටිය දීලා නටන්න ගන්න එකයි තියෙන්නේ. ඒ ජයපරාජය තීන්දුව වෙන්නේ නැහැ. නටනකොට ඉවිලෙනකොට කොකා කන කොකාද සුදු කොකාද කියලා පෙනේ. ඒක වළක්වන්න බෑ කොකාට. ඌට කරන් දෙන්නේ ගිලෙන දෙන එක තමයි. ඉතින් ඒ ගතිය තමනුත් කරන්න නම් මේ මොටිවේෂන් එකක් ඇතුව එහෙම නැත්නම් චේතනාවක් ඇතුව එහෙම නැත්නම් සංස්කාරයක් ඇතුව කරන වැඩ තියෙනවා නැතුව කරන වැඩ තියෙනවා නැතුව කරන වැඩවලට උනන්දු වෙන්නේ නැහැ. නිබ්බිදාව තමයි පාළුවෙන්නේ. එහෙම නැත්නම් කම්මැලිකම කියලා බෙල්ල කඩා වැටෙනයි කියලා, නිදිමතයි කියලා, එපා වෙනවයි කියලා, කවුරුත් වගේ එපා වෙනවයි කියන එක තමයි පේන්නේ. අපේ සාමාන්‍ය භාෂාව විවරය. ඒක භාවනාවේ ලොකු දියුණුවක්. ඒකට මේ විරාගය කියලාත් බුදුරජාණන්සේ සඳහන් කරනවා. අශෝකං විරජං ඛේමං. එහෙම නැත්නම් කයං විරාගං අමතං පනීතං. මේ ඒ ක්ෂය වෙලා යන එක තමන්ගේ තියෙන ඒ දෙයකට මෙහෙවීම තල්ලුව එව නැත්තම් උනන්දුකාරක ගතිය කෙලේශයක්. ඒක සාහසිකයි. ඒක අවශ්‍යමයි කිය කියතාවි. ඒක අවශ්‍යමයි කාමෙන් වෙන් වෙන්න. ඒක නැතුව කරන්න බෑ. ඒ නිසා ඒක තියනවා, ඒක වැඩ ගන්නවා, දන්නවනම් එයාට ඉතින් වැඩි දෙයක් අමාරුවක් නෑ භික්ෂු ජීවිතේ. එයාට වැඩි අමාරුවක් නෑ අබිනිෂ්ක්‍මණය. එයාට වැඩි අමාරුවක් නෑ කාමීත්‍යාචාරයේ. මොකද එයා දන්නවා මේ දේ අපිව දැහ ගන්නවා අපිට සාහසිකව අපිට වද දෙනවා මේකෙන් ගැලවෙන්නත් ඒ වගේම සූක්ෂම උපක්‍රම ඕනේ. ඒක ඒක කාටක සාධාරණීකරණය කරන්න ජස්ටිෆයි කරන්න ඕනේ නැහැ. සබ්‍රක්‍මචාරී දවසට කියන්න ඕනකමකුත් නැහැ, දෙමව්පියන්ට කියන්න ඕනකමකුත් නැහැ, ගෝලයන්ට කියන්න ඕනකමකුත් නැහැ. මොකද ඒගොල්ලන්ගේ මානසික මට්ටම වෙන තැනක තියෙනවා. Taman ගත්තා ගියා. ආයේකදී මේ කරුණු කාරණා කිය කිය ඉන්න ගත්තොත් වැඩේ වෙන්නේ නැහැ. කරුණු කාරණා කිය කියා ඉන්න ගත්තොත් මැරෙන්න වෙන්නේ ගෝලයක් අතින්. ආයි කතා දෙකක් නැහැ. ඒක නිසා බැදුරටත් නොකිය පලා යන එකයි තියෙන්නේ ඉන්න පැත්ත බලන්න එපා. මේ තරම් සාහසිකයි මේ ලෝකේ. ඒ වගේම අපි සාහසික වෙන්න ඕනේ කෙලස් එක්ක වැඩ කරනකොට දැන් ওই ඉන්න කට්ටිය වගේ ওই ලාමකට අන්ටන් කියන වැඩේ කරන්න අමාරුයි. ඒ ටික දැන් අපේ ජීවිතේ ඉවරයි. අපි ඒ ටික තේරුම් අරගෙන ඉදිරියට යන්න ඕනේ අර මොටිවේෂන් එකක් නැති වුණත් එළවුමක් නැති වුණත් කරන වැඩේ සතිපතා නිතිපතා දිනපතා පරියන්ක ටික කරනවා භාවනා සක්මන් ටික කරනවා මේ මේ කාටවත් කියලා පාන්න නෙවෙයි නොකර බෑනේ නියම්පත් කියවනම් භාවනා කරපන් කමතිරිලා බුත්තෙට්ටු කියවනම් බුදියන්න දෙන්නේ නෑනේ බත් කියවනම් ගොන් ගහපන් බඩෝ කියලා බඩහතක ගයිසින් එළිය එළම බත් කන්න තමයි කමත තියන්නේ කාලා පුතියලින් ඉන්න දෙන්නේ හරක් කෙල්ලුණ ඇඟ උඩින් ඊට පස්සේ කෙවිත ගනේ ඌට අඳුර දන්නේ නැහනේ ඌ අඳුරෙට ගෑන ගුණාට ගහන්නේ ඉතින් බත් කෑවනම් ගොන් ගහපම් බඩෝ කියලා බඩහතක ගහ ඒකයි බුදුහාමුදුරුවෝ අපිට නිකන් කන්න දෙන්නේ ඒකයි බුදුහාමුදුරුවෝ අපිට නිකන් සීවර සිවුරු දෙන්නේ ඒකයි බුද්ධ ජනසය අපිට මේ නිකන් සේනාසන දෙන්නේ ඒකයි බුද්ධ ජනසය අපිට මේ ඊළම්පස සිව්පස්සේ නිකන් දෙන්නේ මේ හිටි බත් කෑවනම් ගොන් ගහපන්. අඬරයක් පාගෙන හරක් වෙලෝපන්. ඒකට වෙන මොටිවේෂන් එකක් නැහැ. ඉතින් කට්ටි මේ පැවිදි වෙලා ඔය අර මේ තේසුරිසයාට ලොකු ආමතුරු කියන මම තමයිලු ලන්ඩන් සංගනායක. අපේ ගුරු ආමතුරු 96යිලු වයස. තාම සිවුරුපටියකින් ලබාල්දියක් යට ගහගෙන වතුර අරගෙන නානවලු මේ ලිඳ ගාවට ගිහිල්ලා. කාටවත් දෙන්නෙත් නැතුව අතපත ගන්න. නෑ මට කරගත්ත හැකි නම පැත්තකට වෙන්නේ කියලා. ඇල්ලතරමලු නාන්නේ. මට කියනවා අනේ ආයසුන් මේ සිරෙප්පු දෙකක්වත් හම්බුනේ බුදුහාමුදුරින් හින්දා මට. මම ආද සංගනායක. ඔස්සේ මම ලන්ඩන්. මගේ ගෝලියෝ සේරම පැවිදි වෙන්නේ පැවිදි වෙච්ච පහුවෙන් දාහන කවද්ද සාංශ પાස්පෝර්ට් හදන්නේ? කවදද එංගලන්තේ යන්නේ? කාදද මට වීසා අරන් දෙන්නේ. ඒගොල්ලෝ පැවිදි වෙන්නේ මේ මේ අර මගේ ලොකු අහමුතු වගේ සිවුරුපටියේ ගැට ගහලා පාදිතව අර වතු ටික කරන් නාන්න නෙවෙයි. අපේ අහමුතුෝ මේ ඇවිල්ලා සංග්‍රහයදනේ. අපි පැවිදි වෙන්නේ රට යන්න බලාගෙන. අනේ හාමුදුරනේ අනේ හාමුදුරනේ මයිල් ගානට මම පැවිදි කරනවා අංගානවටත් ඉතුරු වෙන්නේ නැහැ කිව්වා ගෝලියෝ. ඇයි මම ඉල්ලන්නේ මේ රට යන එකයි પાස්පෝර්ට් එකයි වීසයිනේ. දුන්නත් ඒ ගිහිල්ලා සිවුරු අරනවා. මේ කියොත් කියන්නේ අර අර දුන්නා මට දුන්නේ මොකද පැවිදි වෙන්නේ මේ මේ මොනවද කටගැස්මකටනේ ඒ නිසා ඒ වුණත් ඒ වුණත් එක ගෝලයක් පැවිදි පැවිදි රුපැවිදි වුණොත් අර ගුරු අහනෝ දවස් ගාණක් අඬනවා. ගෑණි මැරුණා වගේ. එහෙම නැත්නම් කිසాగෞතමගේ දරුව නැති වුණා වගේ. මොකද ලොකු කැපකිරීමක් නෙමෙයි මේක මොන දෙයකට හරි ඒකල සිවුරු ඇරලා ගියා. කියලා හෝ වැඳලා හෝ කොහොම ගියත් පුදුමාකාර දුක් ගන්න. ඒ පැවිදි උතුමන්ලගේ හැටි අර අර ශිෂ්‍යයන් කෙරේ මොකද්ද ලැබදියා ඒ නිසා සිග්නල් දාන්න නැතුව කපලා යන එක තමයි කරන්නේ. ඒ දැන් සාහසිකයි කියලා කියන්නේ. සිග්නල් දාන්න දකුණට. හැබැයි කපන්න වමට. සිග්නල් දානකට ගැපුවොත් එහෙමනම් ඔය කියන සාහසිකම කරන්න හම්බ වෙන්නේ නැහැ. ඉතින් ඒ දේ නැතුව උපසාන්ත වෙන්න බෑ. ඒක අනිවාර්යයෙන්ම අපිට කියනවා ජයපැත්ත බාර ගන්න කියලා. ඒ නැත්තම් පරාජය පැත්ත බාර ගන්න. ඉතින් එහෙම බාර ගන්න නැතුව බෑනේ ඔබ වහන්සේට අපිට කණ්ඩ දීලා ඔබ වහන්සේට කණ්ඩ දීලා තියෙනවා, සිවුරු දීලා තියෙනවා, සේනාසන දීලා තියෙනවා. පිරිකර බෙහෙත් කියලා තියෙන නිසා අපි පැත්ත ගන්න ඕනේ කියලා දායකයෝ කියනවා. මේ දායකයෙක් දෙන කුප්පාදාසක් ඒ. නමුත් අපි මේ පැවිදෙන්නේ මේ ගන්ධරුව සන්තෝෂ කරන්න නෙවෙයිනේ. දෙකක් කියන්න වෙනවා එතකොට. ඔබ කැමති යන පැත්තකට වෙනවා. ඕක නැත්තම් බුදුහාමුදුරුවෝ මොනවද කන්න දෙනවා. පාත්‍ර ගන්නේ පැලෙන් බෑපම් පාරට. දැන් කන්න හම්බෙනවා. අය ඕකම රසමස වල ඕනේ නැහැ. ඉතින් ඒක හරි හිතට අමාරුයි. හරියට <coughs> තමගේ ගෝලයා සිවුරු හැදියා වාගේ තමයි බැදපු වත මේ සංගේ වැළඳුවේ නැත්තම්. දායකයන්ට හරි අමාරුයි. හරි තමයි. මෙව්වට හක්කට අහුවෙලා ඉන්නේ අද සංඝයා. යෝගාවචරයත් එහෙමයි. සමහර යෝගාවචර රත්තිකලමතන යෝගයට අහු වෙලා නිකම් බොරුවට වද විඳිනවා. සමහර පැවිදි වෙලත් කාමසුකල්ලි කාණිට යෝග වෙලා අහුව වද විඳිනවා. අර උපසාන්ත භාවයට වෙන්න සරුවචන සඳහන් කරලා තියෙනවා. තානං හි මඤ්ඤති බාලෝ තමන්ගේ වෙලාව හරිතාක්කල් තන හරිතාක්කල් අරු මඤ්ඤනා කරලා සරුංගල ඇරලා ඉනවා. යාව පාපං නපච්චති කවදා හෝ මේ පව මෝරපු දවසේ එනකොට වතුර රත් වෙලා කකුල වහුඩු පැත්ත හැරෙනවා වගේ තමයි. ඒක ඉතින් ලෝක ස්වභාවයක්නේ යදාච පච්චති පාපං අතබාලෝ දුක්ඛං නිගච්ඡති ඒ පාපේ මෝරලා මෝරණ ගන්ධමය රපෙන් කෙලිනේ ලිපදිය ලිපගිනි මොලවන තෙක් දිය සැලියේ රත් වුණාට පස්සේ ඉතින් ගින්දට කරන දෙයක්වත් නැහැ කකුලට කරන දෙයක්වත් නැහැ කතු වතුර කරන දෙයක්වත් නැහැ පෙන දාගෙන උඩ පැත්ත හරින එක තමයි තියෙන්නේ මේ කවදා හරි ඒ තමන් කරපු පාපය මෝරපු දවසේ එනකොට පාපං දුක්ඛං නිගච්ඡති දුකේම ගිහිලා නැහිනු. ඉතින් එනකනම් පාටි දාගෙන ණයට අරගෙන හරි බීලා ජීවත් වෙනවා. ඊට පස්සේ ගෙවන්න වෙනවා. ඉතින් අන්නේ ටික දන්නේ නැති, අත්විඳින නැති එක්කෙනෙක් සංසාරේ නැහැ. ඒක අලුතෙන් කියන්න බරක් නෙවෙයි. නමුත් දැන් මේ පැවිද්ද කියන්නේ මහානකම කියලා කියන්නේ සතිය කියලා කියන්නේ විපස්සනාව කියලා කියන්නේ මූල කර්මස්ථානය කියලා කියන්නේ ජය පරාජයක් නෙවෙයි. මේ ජය පරාජය දෙක මගහැරවීම තියෙන වේදිකාවක් විතරයි. ඒකට අහුවෙන්නේ නැතුව මේකට අහුවෙන්නේ නැතුව ඉන්න පොඩ්ඩක් දල කොක්ක ගහ ගන්න තියෙන එක විතරයි. ඒකට එල්ලෙන්න එපා. එල්ලෙන්න එපයි කියන්නේ නැතුව බෑ අප්පා එල්ලෙන්න කියනවා එල්ලියන් කියලා කියනවා. හැබැයි ඔගේ අතාරින්න වෙනවා. මේක අල්ලන්න ඕනේ මෙතන මම ලොකු ෆොටෝ එකක් දාලා දුන්නා කට්ටිය එක අයින් කරලා මේ පෝල් වෝල්ට් එකේදී උඩරට ගිහිල්ලා ඒ තමන්ගේ රිත විසි කරන්නවා. ඒ රිතේ ආධාරයෙන් තමයි එතෙන් යනකම් යන්නේ. හොඳට දිනුවාට පස්සේ දිනන්න නම් රිත විසි කරලා බාරකට පැත්තෙන් දාන්න. ඒ පෝල් වෝල්ට් එකට නීති නැහැ. ඒකට හරි ආශයි පිරිමියක බලන්න මොකද කාන්තාව ඒකේ පයින්කොට ඇඳුම් ගලවලා පයින්. ඇඳුම් දිවොත් බැටලෙනවනේ අප්පා. ඒක පෝල් වෝල්ට් එක දිහා නෙමෙයි බලන්නේ කොල්ලෝ. ඉතින් පැරදිච්ච කෙල්ලක් දෙනුන් දිනච්ච කෙල්ලක් දෙනවා. අයියෝ තියෙන දෙල්ලක්. ඉතින් අටුවචාන් වංශෙ පෙන්නන්නේ ඒ වගේ මේ නිකන් පෝල් වෝල්ට් කතාවක් නෙවෙයි. අටුවචාන් පෙන්නවංශෙ පෙන්නන්නේ දැන් අපි හිතන්නකෝ අපි ගම්පා දිස්ත්‍රික්කයේ ඉන්නේ. එහා පැත්තේ අවිස්සා වෙල්ලේක සබරක මුර රැටේ. අපි හිතන්නකෝ ගම්පා ඉන්නේ මහත් කුරිරු රජ කෙනෙක්. රජුරණ කවුරු හරි පණිවිඩයක් දීලා තියෙනවා මම රාජ විරෝධී රාජද්‍රෝහි රජ උදහසට ලක් වෙලා. රජුරෝ මෙහෙවනවා සමුදාවක් මේ අස සෙබළු ටිකක් මේ මිනිස්සු අල්ලගෙන ඉන්නේ. මිනිස්සු දන්නවා දැන්. පණිවිඩෙත් ඇවිල්ලා. මිනිස්සු දුවගෙන යනවා ගංගාවට. ඉතින් එහා පැත්තේ රජුරෝ ධාර්මිකයි. නමුත් මිනිස්සුන්ට පීනන්න බෑ. ගඟෙත් කිඹුලෝ ඉන්නවා. නැත්තම් මිනි මොරු ඉන්නවා. අනිතික සීත දියවැල් තියෙනවා. කකුල් ගෙන්න පෙරලෙනවා. ඉතින් මිනිස්සයා කල්පනා කරනවා දැන් පොඩ්ඩ පමා වුණොත් මේ පැත්තෙන් අස්සු වෙනවා. ගඟට පැන්නොත් කිඹුලා කනවා. ඒගොල්ලට ආගත්තොත් රජුරු කෙනෙක් ඉන්නවා සාමකාමී. ඉතින් මිනිස්සයා බලබලා ඉන්නකොට දුවගෙන ආපු වේගයටම පේනවා. එහා පැත්තෙන් ආපු හවක අත්තක වැලක් කෙලිලා තියෙනවා ගඟේ මැදට වගේ හිටින්න. නැත්තම් මේ පැත්තට පරෙමස දූවන ගිහිල්ලා අර ආපු Javeෙම අර වැවට පැනලා අල්ලන ඇල්ලිලි හිතා ගන්නකො. හූරගෙන කඩාගෙන වැටෙන්නේ නැති විදිහට අල්ලන්න එපායි. ඒකල එහා කොනට පැදිච්ච ගමන් අතහරින්න එපායි. ඔන්න ඕකයි ඔතන තියෙන මේ අල්ලන ඇල්ලිල්ල. අල්ලන්න ඕනේ අය මොකද්ද මොකද්ද බදාගත්තා වගේ. හැබැයි ඕන වෙච්ච වෙලාවේ අතහැරපුවාම යා ගිහිල්ලා පැද්දිලා ගිහිල්ලා ඉවුරට වැටෙන්නේ නැහැ. ගංගේ ජීවැල් කපාගෙන ගිහිල්ලා අද්දරට වැටෙනවා. ඊට පස්සේ දනිපණි ගහලා එකට උනාට පස්සේ වෙන රාජ්‍යයක් නේ. ඒක තමයි පෙන්වන්නේ. පෝල් වෝල්ට් එක නෙමෙයි පෙන්වන්නේ. ඉතින් අන්න ඒ වගේ වෙලාවක ඒ වගේ දෙයක අපිට පුළුවන් වෙයිද හොඳට අපි භාවනා කරලා ආනාපානෙත් එක්ක හිත දාගෙන ඉන්න වෙලාවේ පරණ කර්මයක් පැහැිනවා. පරණ කර්මයක් පැහිලා අපිට එකපාරට එක්ක නපුරු දෙයක් පෙන්නනවා. නැත්නම් නපුරු දෙයක් අස්සනවා නැත්නම් නපුරු ගඳක් නැත්නම් මිහිරි සුවඳක් වදිනවා නැත්නම් කටට මොනවා හරි තැනට නොගැලපෙන රසක් එනවා ප්‍රිය අපේ කයටත් එක්ක අපාය දැම්මා වගේ නැත්නම් දිවි ලෝකේ ගිහිල්ලා දැම්මා වගේ ඕ මොනවා හරි දැනෙනවා ඒ ඒ වෙලාවට තමයි ඒ අර කටුනේ පැහැවලා එළියට එන්නේ එහෙම නැත්නම් මෝරන්නේ ඉතින් එතකොට අපිට පේන්නේ ඇයි මේ ඇඟ රත් වෙන්නේ කියලා මේ සීතීත්ව වෙන්න පුළුවන් නැත්නම් මේ ඇඟි ඉඳපුවා එක පැත්තක් සීතල වෙනවා. කොහොමද වෙන්නේ දන්නේ නැහැ. ඉතින් එතකොට යා මේකට කලබල වෙලා සත්‍ය කඩාගෙන දඟලන්නේ නැතුව මේ කර්ම ප්‍රතිසන්දෙන්න ගත්තාම කයයි හිතයි දෙකම එකට නතුයි. මේක දිහා මධ්‍යස්තව බලහින්න පුළුවන් නම් එයා ඒ වෙලාවේ මූල කර්මස්ථානේ අල්ලන්නේ හරියට අර වැලේ එල්ලෙන කෙනා වගේ. මොකද මූල කර්මස්ථානට ගියොත් අර තදබල උච්චාවච භාවයෙන් ගැලවෙන්න පුළුවන්. ඒක පොඩි අඩයක් වගේ. මේකට pivot එක කියලා ඉංග්‍රීසියෙන් කියනවා. එහෙම නැත්නම් උතුරු කට්ට වගේ තමයි. නැත්නම් උතුරු කට්ට නෙවෙයි තරහදී මේ බාර් එක හිටලා තියෙන්නේ ත්‍රිකෝණයක් උඩ. ඒ ත්‍රිකෝණය තමයි උඩ තමයි මේ තරහදී එහාට මෙහාට මේ තුලාව උස්පාත් වෙන්නේ. ආන එතනට ගියොත් උස්පා උච්චාච භාවය අඩුමයි. හැබැයි එතන තෙල්ලෙනවා. අන්න ඒ වගේ වෙලාවට ආනපානිය අල්ලන්නත් ඕනේ මූල කර්මස්ථානේ අල්ලන්නත් ඕනේ. ඒ වගේම ඕනෙච්ච කම අතාරින්නත් ඕනේ. මෙතනදී මෙතනදී ගෝලයා නෙවෙයි අහුවෙන්නේ මෙයාට උපදෙස් දෙන කට්ටිය කවුද කියලා අහුවෙනවා මෙන්න සාකච්ඡාවට අහුම්කන් දීගෙන ඉන්නකොට මොකද්ද අල්ලන්න උගන්වන්නේ හුද්දටම හයියෙන් අල්ලපන් ඉක්මනටම අතාරින්න පුළුවන් වෙන විදියට මේකට කියන්නේ සුඛ නම් මේ විදියට අල්ලනවායි කියලා. කඩුවට යුද්ධෙට ගිහිල්ලා කඩුව අතර ගත්තාම කඩුව දෑතින් අමෝරාගෙන යුද්ධ කරන්න බෑනේ. ඒක අතට ගන්න ඕන ඕන පැත්තට හරවන්න සරම්බලි දාන්න වගේ කඩුවෙන් පලියක් හදන්න දැනගන්න ඕනේ. මේක පාට කඩුව හොල්ලනවා කොහෙන් ගලක් ආවත් කඩුව හැම තැනම තියෙනවා වගේ. ඊට පස්සේ ඕන වුණොත් ඇනලා මරන්න පුළුවන් වෙන්නත් ඕනේ. නැත්තම් එයා තල්ලු කරන්න යෂ්ටියක් විදිහට පාවිච්චි කරන එක කඩුයි තාම සුක නම් විදා. හැබැයි ගැලවෙන්න දෙන්න එපා. කුරුල්ලා මිටින් ඇරියා වගේ කඩුව ගැලවුනොත් ඉතින් අර මනස දිල්ල ඉවරයි. නිසා කඩුව අතාරින්න එපා. හැබැයි කඩුව අමෝර ගන්නත් එපා. අමෝර ගත්තොත් ඡණ්ඩ කර යුද්ධ කරන්න බෑනේ. ඉතින් මේක තමයි කටුකුරු දෙසාංශ මතක් කරේ. එහෙ නැත්නම් දැලිපිය ගන්නකොට ඒ හැමේ දැලිපි උඩට ඇද්දා එක පාට හැරෙව්වා පල්ලෙහාට ඇද්දා එක පාට හැරෙව්වා උඩට ඇද්දා අන්න මේ දැලිපිය ගන්නකොට තියෙන යම් කිසි ප්‍රමාණයක සුඛනම්ය ගතිය. ඒ වගේ තමයි අපි ආනපනේ අල්ලන්නේ. අමෝර ගන්න යන්න එපා. ආනපනේ පාවිච්චි කරන්න කාම ලෝකෙන් නික්මීම සඳහා. ඉන්ද්‍රම් බද්ධ ඥානෙ නික්මීම සඳහා. නමුත් මේ ආනපානේ තඩමාරුවේ එහෙම නැත්නම් මේ අඩේ නැත්නම් මේ පිවට් එකේ ඉන්නකොට අපිට දන්නේ නැති විදිහට පර්ම පරණ කර්ම මෝරණය වේවා එන්නේ ඉඳී. විශේෂයෙන්ම ඒලාට වැඩි වෙනවා. මොකද අලුතෙන් කර්ම යන්නේ නැති නිසා අර පරණ කර්ම යට තියෙන බත්තට තැම්බිච්ච නැතියට කැඩ කැටි උඩට එනවා. මඩ ගොරුවක දෙන පෙන ගන්නා වගේ ඔය එහෙම ඊට වෙන්න බුබුලු දානවා. මේක දිහා බලන ඉන්නකොට ඕනේ නම් ආනපානෙ පාවිච්චි කරන්න. හැබැයි දැනගන්න ආනපාන කියන්නේ මේ වර්තමාන මොහොතේ මේ මේ මේ දැන් පේන්නේ මෝරණ කර්මයක්. පරණ කරපිකක් වෙන්න බෑ. පව් පින් දෙකම වෙන්න පුළුවන්. අන්න ඒක දිහා බලන්න ඕනේ උපසාන්ත විදියට. ඒකේ මොකද්ද පණිවිඩයක් තියෙනවා බාසවල් 16 උඹ මේ මේ කර්ම කරලා තියෙනවා. නැත්නම් මේ පින කරලා තියෙනවා. ඒකයි වෙන්නේ. හැබැයි දැන් ඕකට කරන්න දෙයක් නැහැ. ඕක යටිපහුවෙලා ඉවරයි. දැන් තියෙන විපාක වාරය. ඔබ මේක දිහා දැනගනින් මම මේ භාවනා කරන්නේ කුපසාන්ත කෙනෙක් මට ඕන නම් ආනපානට යන්න පුළුවන්. හැබැයි මේක බලන එකෙත් ලොකු ධර්මතාවයක් තියෙනවා. දැන් කොතොල් රජුරෝ අජාසත්තුරුනේ ගහගන්නේ බණානුවට අපිට ලාභයක් තියෙනවානේ සරුවච්චන් ආංශගේ. අර දෙන්න කාන් කණ්ඩ ඇති පරිප්පු. අපිට තියෙනනේ ලාභයක්. අන්නේ වගේ පිටින් එන ඕනම බාධකයක් එනකොට ඒකට ඒක තමයිගේ වාසියට හරවා ගන්න එක තමයි විපස්සනා කියලා කියන්නේ. ඒකදී 아무තු වෙනදා නොදැක්ක ක්‍රමයකට බලන්න ඕන. ගුරුවරයා කියලා දෙන ක්‍රමය අනිවාර්යයෙන්ම පරණ පුරුදු ක්‍රමයක්. ඒකේ පොඩි ඉඟියක් දෙනවා. හැබැයි ගෝලයා දැනගන්න ඕනේ මේ කියපු දේ දහසක් නැයින් තේරුම් ගන්න. නමුත් තුඟක් ගෝලේ හිතන්නේ නෑ නේද ගුරුන්නාන්සේ කියපු දේ වරද්දා නැතුව කරන්න ඕනේ. ගුරුන්නාන්සේ අත්තදා බැලලා කියන්නේ ඒකමයි නේ. අත්තදා බැලුවේ එයාගේ වෙලාවේ දා. දැන් ඒක එයාටත් අදාළ නැහැ. අලුත් ක්‍රම එන්නේ. ඉතින් අපි කරන්නේම සතිපාසලේදී ළමෙන්ට ඒ ඒ ප්‍රශ්න දීලා ඒ කට්ටියට කියනවා මේකට ක්‍රමසාවිදි හොයන්න කියලා. පුදුමාකාර තෝගයක් හොයලා දෙන්නේ. පුදුමාකාර උත්තර හොයලා දෙන්නේ. ඒ මොකද අපේ ශරීරය කියන්නේ උපකරණ රාශියක් සහ සමීකරණ රාශියක්. මේකට වැඩ බාර දුනොත් ඕනම දෙයක් කරනවා. ඔය බුබ්බඩේ කම්මැලිය බෑ බෑ කිව්වට ශරීරයට බෑ කියලා දෙයක් නෑ. මේක මේ යන්ත්‍රය කියන්නේ අපි දන්නේ නැත්තරම් මරණ දවසේ නකකත් අපිට ඉගෙන ගන්න බැරි දෙයක්. ඉතින් මම ඊයේ ගිය වෙලාවේදී මේ වෙලාව විතර ඇති. පොඩක් වෙලා ගිහින් හැබැයි. මං ස්ටේජ් එකට නැගලා මං බද්ද පරිගෙක් ගහලා පෙන්නුවා. ඒ තුන් හතර දෙනෙක් ඒතර පරියන්ක ඉවරයි. ගැහුවා. ඊට පස්සේ මං කෝ ඒ පරියන්කේ ගහලා මාපටංගේ දෙක අල්ලන්න මේ පැත්තට නැමෙන්න කියලා උළු බිම ගෑනවා. අයින් ඩොග් ගාලා එකෙක් වැටුණා. හොඳට හොඳට ක්‍රේල් කොණ්ඩේ තිබ්බා ඌ hina වෙලා හිටියා. ඊට දැන් තුන් හතක් දෙන්න try කරනවා මේ කකුල් දෙකේ ඇඟිලි දෙක අල්ලන්න පිටිපස්සට නැමෙන්න. ඉතින් මං කෝ ඕක නෙමෙයි කරන්න තියෙන්නේ බද්ධ පරියන්කේ ගාලා ඔළුවෙන් හිර ගන්න ඕනේ කියලා. ඊට පස්සේ මං කෝ කැමති කෙනෙක් අත උසන්න කියලා. අර ඉස්සල්ලා පොකුතු කොණ්ඩකාරයා පොඩි එකෙක් සාමාන්‍ය මීටරක් විතර උස ඇති ආවා මං කෝ ඕ ඔළුවේ නේම් බෑ පුතා කණුව ගාවට ඵලයන් කණුවල ගාතේ බද්ද පරිණගේ ඉස්සලා බද්ද පරිණගේ ගහලා බෙල්ල නමල ගැවෝඩ වැටද අත් දෙක බිම තියලා ඊට පස්සේ ඔක්කොම ලපුඩි ගැව්වා එතකොට මං කෝ දැන් කොල්ලෝ ඉන්නවනම් තාම මේකේ මේ පුරුෂ ලිංගේ තියෙන කට්ටිය වරෙල්ලයි කියලා. අන්නේ තුන් හතර දිනක්ම ආවා. ඇවිල්ලා දැම්මඩ පස්සේ දැන් මුළු ඉස්කෝලේම කට්ටිය ඇවිල්ලා ඉවරලා බලන් ඉන්නවා මේ කොල්ලෝ බද්ද පරියන්ක ගාලා ඔළුවෙන් හිට ගන්න. ඊට පස්සේ මං කව දැන් කෙල්ලෝ ආර්යගේ මෙහා බලනවා මෙයාගේ මුණ දිහා බලනවා මං කව ඌ හරියන්නේ නැහැ බං. මං ඔයාලා පෙන්වනවා නම් තව කචල්නේ මට පෙන්වන්නත් බෑ. හතර දිනක් නැතුවා. එක්කෙනෙකුටවත් බෑ මට හිතුණා බෙල්ල නැමිලා යනවා මෙහෙම. මම හිතුවා කඩලා ඇවිද කියලා. කැඩෙන්නේ නැහැ. දැන් ඊට පස්සේ මම දැන් අපිට වෙලා යනවා දාන ගන්න කියනකොට එක කෙල්ලෙක් ගැහුවා. එහේ අර පොඩි එකා ගිහිල්ලා ඉස්සුවා. එනකොට පොලිමේ ඔක්කොම ඇවිල්ලා කණු කණු ගාන හේතු වෙලා බද්ද පරියන්කේ ගාලා ඔළුවෙන් හිට ගන්න. ඊට පස්සේ මම හොඳම දවසේ වැඩ මොකද්ද? සක්මනද, පරියන්කේද, පස්සට සක්මන් කරන එකද, සති ක්‍රීඩාද, නැසංශ ඔළුවෙන් හිට ගන්න එක තමයි හොඳ වැඩේ. මම ගත්ත අපේ අම්මලා අප්පලාවත් මේ ඉස්කෝලවත් කවදාවත් මම කරන්නේ නැහනේ. මේ ශරීරය එක පැත්තට මෙහෙම තිබ්බාම මණ්ඩි විදින්නේ එක තාලයකටනේ. ඒතර මේක මෙහෙම හරවපුවාම ඔක්කොම මණ්ඩි කඩලා යනවනේ. ඔය ටැප් එක වතුර යනකොට හැමදාම එක පැත්තට යන්නේ ඔය රින් සයිකල් සිස්ටම් කියලා එකක් තියෙනවා. වතුර ටැප් එක වටේටම යන්න ඕන තැනකින් ටැප් කරන්න. එතකොට දෙපැත්තෙම වතුර යනවනේ ටැප් එකට. අපි යන්නේ එක පැත්තකටනේ. හැමදාම කචල්. ඔක හුඟක් කචල් ජකඩ පයිප් වල. කිවුල තියෙනවා නම් එnde end end end බෙදෙනවා බ්ලඩ් ප්‍රෙෂර් නගිනවා වගේ. නමුත් දෙපැත්තට වතුර යනවා නම් බැඳෙන්නේ නැහැ. ඉතින් ඉව කරන්න ඕනේ ඒ වයසේදී. ඒ වගේ කෙලෙස් එන්න ඕනේ යන්න ඕනේ. නතර වෙලා ඉන්න දෙන්න එපා. පව් වගේම පින් එන්න ඕනේ යන්න ඕනේ. නතරලා ඉන්න දෙන්න එපා. ඒ දෙකටම රින් සයිකල් සිස්ටම් එක හදපුවාම පව පින වෙනවා පින පව වෙනවා කාටවත් විශ්ෂය කරන්න බෑ අපි ප්‍රසන්න මනසෙන් බැලුවොත් සියලු පව් පින් බවටපත් වෙනවා පදුට්ට මනසෙන් බැලුවොත් සියලුම දේම පව් බවටපත් වෙනවා ඉතින් මානසිකත්වය තමයි අපි ওই විපස්සනා කරගෙන කරන යාට ටික හැදෙන්නේ ඉතින් මේ බණට නිදාන වෙච්ච රජුරවන්ට නම් මේක මාරාන්තික දෙයක් සිව් මහසෙනක යොදවලා මිනිස්සු මරාගෙන රටක් අල්ලගෙන තව රජ කෙනෙක් මරාගෙන යන වැඩක්. දැන් අපිට එහෙම නැහැනේ අපිට උපසාන්ත අපිට තියෙන අහගෙන ඉන්න එකනේ. මේ අහගෙන හිටියට අපිත් බරපතල යුද්ධකනේ ඉන්නේ. ඒක හිතන්න එපා මේ අතික් පිට නැගලා අස්සෙක් පිට නැගලා එල්ලයක් කරන පලියක් කරන කරන මගුල වගේ. ඊටදී භයානක ඉලෙස් යුද්ධක අපි ඉන්නේ හැම වෙලාවෙම පක්ෂ දෙක තියෙනවා. ඒ දෙන්න කොයි වෙලාවෙත් පුඩු මිරිස් කාප රිලවගේ විරිත් විරිත් තමයි ඉන්නේ. ඒ පැත්තෙන් කෙලෙස්, මේ පැත්තෙන් සතිය. මේ දෙක ජන්මදායද? අරූ කරන දෙයක් අර සතර බලයන් දෙවියන් වහන්සේගේ ශාපයක් නිසාවත් ආණ්ඩුව මේක නිසාවත් අහස මේක නිසාවත් වෙච්ච එකක් නෙවෙයි. අපේ තියෙන දීනකම තමයි අපේ තියෙන නෝන්ජල්කම තමයි මේක අසවලා කරන්න ඇති කියලා කවුරු හරි එකල විඳවන මමෙක් ඇති කියලා හිතනවා. ඉන්නවනේ අප්පයි කියන වාහන දෙයක් ඇනේ. එතන තමයි විඳවිල්ල තියෙන්නේ. මම කියා ගත්තොත් මේක බෙල් එකක්මත් දත එකක්මත් බඩේ එකක්මත් ඉස එකක්මත් කිව්වොත් ලෙඩක් තමයි. මේක කැක්කමක් කියලා ගන්නකො. බෙල්ලද කටද බඩද කියන්නේ නැතුව ඉතින් කැක්කුන් නැත්තන තියෙනවා ලෝකේ. එනකින් ගස් කොලන් තමයි. ගල් පර්වත ගංගා ඇලදොල තමයි. කැක්කුන් එන්නේ තුඹට නැතු වෙන කාට එන්නේ. ඔය කැක්කුමට නන්දානික තමයි දොස්තරලා කියන 70ක වැඩි. කැක්කුම් කැක්කුම් බං. ඔව් අපිට නන්දමර දොස්තරලට කැක්කුම් නැද්ද කියලා අහනෝ. ඊට වැඩි එකක්වත් තියෙනවා. ඒ හැම කෙනාම නම් වනම් දාලා අපිව වගලා ගන්න. අපි නම කියන්න එපා. ස්වභාවය කියන්නේ. භාව ලක්ෂණය කියන්නේ. ගතිය කියන්නේ. ওই ගතිය නැති එක එක්කත් නැහැ. සරුවච්චන්ගේ ශ්‍රී දේහයටත් ඒකක්වත් තිබුණා. අජාසත් රජු රණත් තිබුණා. දේවදත්ත රජු තිබුණා. ඔක්කොටම තියෙනවා. බුදුජානක මේක ප්‍රසන්න මනසින් උපසාන්ත භාවය සඳහා ප්‍රකාශ කරනවා. අරගොල්ල කියනවා මාට කැක්කමක් ආවා අරක නිසා ආවේ ආවල් විසුබිජ නිසා ආවල් කෙනා නිසා කියලා මේකට මේ ඇත්ත හොයදනවා. අර ඇත්ත තමයි මේ කිව්වේ මම ඇත්ත තමයි මේකට උනේ කියලා විනාසයි. ඒ මිනිස්සුත් එක්ක කතා කරලා උඩ ගන්නම බෑ. මොකද එයා කතා කරන්නේ මම කියන කුණ්‍ය ගහගන්නේ. මේ භාව ස්වභාවක තද බව තද ස්වභාව තද භාවයේ තද ගතිය. ඒක බිනා පවත්ිනවයි. උණුසුම් ගතිය. සැප වේදනා දුක් වේදනා. විදීම් ගතිය. දුක නැත්තම් මැරෙන්න එපා. මැරුණාට පස්සේ මොන වේදනාවක්වත් නැහැ. නැත්නම් අන්තභාගය හැදුනොත් ඒ පැත්තේ වේදනාවක් නැහැ. ඉතින් අඬනවා මේ පැත්තේ වේදනාවක් දැනෙන්නේ නැහැ කියලා. වෙදකම් කරලා කරලා කරලා ස්නායු ටික හදාගත්තට පස්සේ අන්න සනීපයි. මොකද ඒ පැත්තෙන් එන්න ඕනේ වේදනා ඩෝස් එක හම්බ වෙනවා. එහෙම නැත්නම් අතක් උසලා මේ අත උස ගන්න බෑ වඳින්න අඬනවා. හොඳට අත් දෙක තියෙන තරේ කාටවත් වැදලා නැහැ මේක. අර අතක් උස්සන්න බැරි වෙනකොට අනේ ස්වාමීන් වහන්සේ මේ වැඳ ගන්න විදියක් නැහැ. කටේ මේ පැත්ත බාන නැහැ. අත ඉස්සෙන්නේ ඉතින් කියනවා තෝ <laughs> පුළුවන් කාලේ තෝ පෙන්කල කියලා හිටියා. ඔය අත් දෙකෙන් හිටුවේ වෙන වැඩ. දැන් වඳින්න ගියාට පස්සේ දැන් අත ඉස්සෙන්නේ නැහැ. දැන් අපි හිතමු හරිපුණයි කියලා. සනීප වෙච්ච ගමන් අද්දක උස්සන්න පුළුවන් චක මං ආයෙ ඊට පස්සේ ආයෙත් යනවා කඩප්පුලි කක්කුසි වැඩ වලට. දෙක පුළුවන් තම කාත් තියෙන තාක්. ඒ නිසා වේදනාව කියන එක අපිට නැතුව බෑ මේකට මැසචිස්ට් එහෙම නැත්නම් සැඩිස්ටික් කියලා සයිකියාට්‍රික් සිටුේෂන් දෙයක් තියෙනවා. සමහරුන්ට තමන්ගේ සමාකාර වේදන ආවේ නැත්නම් මැරිලා කියලා හිතන්නේ. එහෙනම් ගෑණිට වද දෙන්න ඕන. නැත්නම් අල්ලපු ගෙදර මනසට වද දෙන්න ඕනේ. ඒ උදේ දිවා රාත්‍රී ඔකම තමයි කල්පනා කරගෙන ඉන්නේ. අනුන්ට වද දීම සහ තමන්ට වද වීම. ඉතින් මේක තමයි ලෝකේ තියෙන කලාව. වැඩිම ගන්තියක් ඇදෙන කමක් නැහැ. ඒකේ දෝෂයක් නැහැ දැනගෙන. මේක මේ මායාවේ දෙල්ල මක්කුබකට ඉච්චෙක් වෙන්න එපා. ඔබ කාට හරි කාට බයින්න ඕන කෙලිම කියන්නේ. අනිවාර්යයෙන්ම සෛත් නරක කරගන්න. ඒක බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා අක්කෝ සංකෝච කෝද අක්කෝසං අක්කෝසකෝ අක්කෝසකෝද කක්කෝසං උඹට ආක්‍රෝෂ කෙරුවොත් උඹ ආක්‍රෝෂ ලබනවා උඹ කාට හරි රොස් කෙරුවොත් රොස් පරොස් කෙරුවොත් උඹ රොස් ලබන කට්ටිය පරොස් ලබන කට්ටිය දෙනවා ඒක මේ දැම්ම වෙන්න ඕනේ නැහැ ඒක තමයි සිද්ධ වෙන්නේ ඉතින් මං හරියට කල්පනා කරලා මං හරියට මේ ආක්‍රෝෂ කරනවා. හරියට රොස්පරොස් තියනවා කතා කරන්න ගියාම කියන එක කියනවා. තුඟ දෙනෙක් තරහ වෙලා පැත්තකට වෙලා යනවා යන්න මේ සංසිත එක්ක කරන්න බෑ අඩුවන්නේ බණක් කියනවත් තේරෙන්නේ නැහැ කියන්නේ මේ වගේ මේ කියලා මට දෙන්නේ තුන් දෙනෙක් ඉන්නවා මේ තරහ වෙච්ච එව්වම මට කියලා ඒගොල්ලෝ යාළු කරවලා දීලා ඒගොල්ලන් කියනවා මේක ස්වාමීන් වහන්සේගේ හැටි ඔය ඒකට තරහ වෙන්න එපා. ඒකල මට කියනවා සාංශි ඒකට ඔබ වහන්සේ පොඩ්ඩක් හැදෙන්න ඕනේ සාංශි. මේ මිනිස්සු නැත්තම් මේ මිනිස්සුන්ට පාඩුයි කියලා. ඉතින් මං කියනදි අම්මත් උත්සාහ කරා. ටීචර්ස්ලත් උත්සාහ කරා. ඇත්තටම අවංකවම උත්සාහ කරා. හදන්න බෑ. මං කියන්නේ ආක්‍රෝෂ පැත්තට නෙමෙයි මම මේ කතා කරන්නේ. ක්‍රෝෂකත්ත නෙවෙයි. නමුත් මට ඉන්නවා යාළුවෝ දෙතුන් දෙනෙක් ඒගොල්ලෝ හරියටම මොකක් කල් යන වැඩේ කරන්නේ. අහවල් දවසේ මෙන්න මේක නිසා අරප්ති කේන්ති කියලා. මම ඔක්කොම මැක්කුවා ස්වාමීන් වහන්සේ. මම ඔක්කොම හැදුවා. ඔබ වහන්සේට ආයෙසරක් එකතු වෙන්න පුළුවන් මම අවස්ථාවක් තරම් දෙන්න. ඒකේ හරියට දැනගන්න දෙයක් තියෙනවා. මොකද මම දන්නේ නැත්තම් මම ආක්‍රෝෂ කරලා තියෙනවායි කියලා මට හැදෙන්න බෑනේ. ඒත් මගේ මාන්නකාර ගුණ මට වෙලා යනවනේ හැදෙන්න. මොකද මැදිහත් කාරකෙක් ඉඳගෙන කියනවා ඔබ වහන්සේගේ චරිතය හොඳ නෑ. ඔබ වහන්සේ මෙන්න මේක දැනගන්න. මම දිගටම ඉන්න බවත් මතක තියාගෙන මම ඔබ වහන්සේ කරන මේ හැම එකකදීම වුණොත් මම හගිස්සර එකක් කරනවා සමනය කිරීමත් ලෞකික මට්ටමින් කරනවා ඔබ වහන්සේ මේක දැනගන්න. මං ගන්නම විදියට පරිතද කරගන්න හදනවා මේ බයින ගහන එක නතර කරන්න. අමාරුයි අප්පා. මේ ඇත්ත කියන්නේ ආයෙ නැතුව මම මේ නොදැන අවුත්හාන කර නෙවෙයි. ඉතින් ඒ නිසා ඒක හොඳට දැනගන්න මම ඒක දැනගෙන ඉන්නේ. මං කියන්නේ මම මේ පව් සමා කරන්න හදනවා කියලා නෙවෙයි. නමුත් මම හරි වාසනාවන්තයි. ඒගොල්ලෝ මට ඇවිල්ලා කෙලිම චෝදනා කරන්නේ හැබැයි හරියට චෝදනා කරන කට්ටිය කතා කරලම කියන බොහෝස්සේ අවල් දෙයද කරපු නිසා අවලා අවල් වෙලාවේ තරහ වෙලා ඉනවා. මං ගෙන්නේ නැන්නම්. මට පුළුවන් සමනය කරන්න ආයසරයක් අපි ආයසරයක් අවස්ථාවක් ගමුතු මං කියන සමා වෙන්න මේක කරන්න දෙන්න හැබැයි මම මේ වාසිය ලබන්නේ මම ඒක දැනගෙන ඉන්නේ මම හොඳට දන්නවා. මේ ප්‍රසිද්ධියෙන් මම කියනවා. පොද මම හැදෙන්න එපායි මම. මම කවුරුත් හදලා මට ඇති වැඩක් නැහැ. ඉතින් ඒ නිසා මම කියන්නේ මේ අපි ළඟ දෙනපව හිත පිට යෑම නැත්තම් හතුරෝ පරදින එක ජය ගන්න එක කිසිම ප්‍රශ්නයක් නැහැ. දැන් දන්නේ නැහැ කියලා කියන්න එපා. මේක දන්නවා දැනගැනීමේ හැකියාවක් මානවයාට තියෙනවා. ඒක කිසිසේත්ම චරිතයට අගෞරවයක් නෙවෙයි. ඒක නැත්තම් කාටවත් හදන්නත් බෑ හැදෙන්නෙත් නැහැ. කොච්චර භාවනා කරත් වැඩක් නැහැ. භාවනා විපස්සනා ඉහළට යනකොට මේ සමාව ගැනීම සහ සමාව දීම ප්‍රසිද්ධිය කෙරුවේ නැත්නම් ශාසනයට පණ නැහැ. ඒ නිසා අපි හැම කෙනාටම සමාකාර සමාකාර වග බහරයක් තියෙනවා. කොයි තැනක හිටියත්. ඒක කරනවා නම් සාමයේ සතු සමේ අපි ඉන්න සමාජය තුළ හොඳට පැතිරෙන අතර Tamanට තේරෙනවා මං ඉස්සරට වැඩිය මුදුමෙලෙක් ඉස්සරට වැරද්ද පිළිගන්නාසුලුයි අන්න එහෙම වෙනවා නම් අජාසත් රජු රුණත් එකයි කුසල රජු රුණත් එකයි ජය පරාජයක් නැහැ උපසන්තෝ සුඛං සේති ඒ වාක්‍යයෙන් දවසේ ධර්ම දේශනාව સમાપ્ત කරනවා ශිරු දිනාට සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා